කරමින් ගී තිලකරත්න කුරුවිට බණ්ඩාර සමග. ශ්‍රී ලංකාවේ විද්‍යුත් මාධ්‍ය සංස්කෘතියේ දැවැන්ත බලකණුවක් අපට 1988 අප්‍රේල් මාසයේ අහිමි වුණා. ඔහු ගුවන්විදුලි මාධ්‍ය පෝෂණය කිරීමෙහිලා දැවැන්ත මෙහෙවරක් ඉටු කළා. ඔහු අපෙන් සමුගන්නා කාලය වන විට ඔහු ඉතා විශාල කීර්ති ශරීරයකට නෑකම් කිව්ව කෙනෙක්. ඔහු අපේ ගීත සාහිත්‍යයත් විද්‍යුත් මාධ්‍ය සංස්කෘතියත් වගේම කවියෙකු හැටියටත් ප්‍රසිද්ධියක් ලබා සිටියා. ඔහු කවුදයි මා ඔබට නම නියම කොට කියන්නේ නැහැ. අහන්න මේ ගීතය හිතන්න කවුද මේ කිච්චිරුරක් හිමි දැවැන්ත විද්‍යුත් මාධ්‍යවේදියා කියා Data. කවට නැතුම් එලි කවට සෙනාද सागरे लौटे रहता सर सागरे සංගීතය අපි උපුටා ගත්තේ දස්කම චිත්‍රපටයෙන්. සංගීතඥයා එඩ්වින් සමරදේවකර. මේ මා කියුවේ දැවැන්ත විද්‍යුත් මාධ්‍යවේදියා කරුණාරත්න අබේසේකර. කරුණාරත්න අබේසේකරයන් 1950 සිරියයියගේ ළමා පිටියෙන් කලෙලි දකින කුඩා අංකුර ශිල්පියෙක්. එතෙන් පටන් අතිදීර්ඝ ගමනක් ගිය කරුණාරත්න අබේසේකරයන් ගුවන්විදුලි මාධ්‍ය සංස්කෘතියේ දැවැන්ත බල කණුවක් බවට පත් වුණා. ගීත සාහිත්‍යයේ තොහු දැවැන්ත ප්‍රතිරූපයක්. ජනප්‍රිය ගීතය වගේම ඊටාම විදග්ධ ව්‍යක්ත ගීත දහස් ගණනක් බිහි කරපු කෙනෙකු හැටියට කරුණාරත්න අබේසේකරයන් ප්‍රකටයි. මේ ගීත දහස් ගණනය අතුරින් ගීත හතරක් තමයි අද අපි ජනරන්ජන ගී වැඩසටහනට තෝරා ගත්තේ. එය මැණික් කරනවා වගේ වැඩක්. දැන් මේ ඉපිදමරේ යලි ඉපිදේ කියන ගීතය අරගෙන බැලුවොත් මෙය ජීවිතයේ ඇති අනිත්‍යතාව ඊටාම අපූර්වට කාව්‍යෝක්තියක් මගින් කී අවස්ථාවක් මේ ගීතයේ ගායනය හා සංගීතය ගැන හිතනකොට බොහෝ දේවල් කියන්නට ඇති විශාරද ජයන්ත අරවින්දට. ගායනා කරපු විශාරද අමරදේව ගැන වගේම එඩ්වින් සමරදිවාකරයන් ගැනත් ලොකු ආගිය කතාවක් ඔබ දන්නවා. කියන්න අපේ රසිකයින්ට. එඩ්වින් සමරදිවාකර මහත්තයා මට මතකයි. එතුමා හිටියේ මේ ගුවන්විදුලියේම මේ වාද්‍ය වෘන්දයේ ප්‍රධානියා හැටියට. විශාල කාලයක් සේවය කළා. ඉතින් මේ වැඩි ප්‍රසිද්ධියක් තිබුණේ නැහැ මේ තනු රචකෙක් විදිහට. නමුත් මේ තරම් ලස්සන ඒ ගීපද රචනාවට මේ තරම් අපූර්ව විදිහට එකතු වෙන සංයෝග වෙන මේ තනු රචනාවක් තමයි මේ මෙතුමා හදලා තියෙන්නේ. මම හිතන්නේ සමෘද්ධිවාකර සූරීන් එකම එක චිත්‍රපටයේ මේ චිත්‍රපටයේ පමණයි සංගීතය නිර්මාණය කරේ. දැන් මෙවැනි නිපුණ ශිල්පියෙකුගෙන් අපේ සිනමාව ප්‍රයෝජනයක් නොගත්තා කියන එක ගැන හිතනකොට අපිට හිතෙනවා මොනතරම් අපූර්ව නිර්මාණාවලියක් අපිට ලැබෙන්න තිබුණද එතුමා සම්බන්ධ කරගත්තනම් අපේ සිනමාවේ තවත් නිර්මාණවලට කියලා. අපි තව ගීතයක් ඉදිරිපත් කරනවා. මේ ගීතයත් ඔබට නිතර ඇසෙන ගීතයක් නෙවෙයි. කරුණාරත්න අබේසේකර කවියාගේ කවිත්වය ඉස්මතු වී කැපී කූට ප්‍රාප්තියට පත්වපු ගීත්පත් කරපු ගීතයක් හැටියට මේ ගීතය මා හඳුන්වා දෙන්න කැමතියි. මේ පදමාලාව ගැන විමසිල්ලෙන් ਵਿਚාරපූර්වක මේ ගීතය අහන්න මෙය කොච්චර අපූරු කාව්‍යමය සාහිත්‍යික ගීත ප්‍රබන්ධයක්ද කියා. ගායනා කරන්නේ නාරද දිසාසේකර. හදවත පවසයි මුදු හදවතක රස ඇද දෙරනේ ඉන්ද නීලයක් සේ මම ඉන්නෙමි නිරතුරු ඔබ සෙවනේ චන්ද්‍ර බිම්බයුරු ඔබේ මත පවසයි මුදු හදවත ඉන්ද නීල මිනිසේ සිනාසි හමුණු අයුරෙන් වින්න රුචිත මෙලොවේ හෙටත් උදෑසන පිබිදෙන දැසින් අප හමු විය යුතු වේ චන්ද බිම්බයුරි ඔබ වෙත පවසයි මුදු හදවතට තතු සසර මිදින කරතු චන්ද බිම්බ යුරු ඔබවත පවසයි මුදු හදවතක ඉන්ද නීල මිනිසෙම දෙනෙත් යුග නොකර මිදින කරතු පින්වතියකගේ හමුවීමේ චමත්කාරය ඉතාම අපූර්ව පදවැලකින් කරුණාරත්න අබේසේකරයන් මේ ගීතය නිරූපණය කරනවා. ඔහුගේ ප්‍රථම ගීතය අරගෙන බැලුවොත් කරුණාරත්න අබේසේකරයන් අර පැරණි සාහිත්‍ය කොතරම් ප්‍රගුණ කළාද කියන එක අපිට හිතා ගන්න පුළුවන්. එන්න වන්දනලේ කියන ගීතය අරගෙන බැලුවොත් ඔහු පළවෙනියෙන්ම ගුවන් විදුලියේ රචනා කරපු ගීතය මේඝ දූතය නිමිත්ත කරගෙන මේක දූතය ඇසුරු කරගෙන තමයි පළවෙනි ගීතය ලියන්නේ. ඔහුගේ ගීත සාහිත්‍ය අරගෙන බැලුවොත් ඔහු මේ පැරණි සාහිත්‍යයෙන් කොපමණ ආభాසයක් ලබනවද පෝෂණයක් ලබනවද කියන එක අපට ඊටාම පැහැදිලි. දැන් අපි මුලින්ම අහපු ගීතය අරගෙන බැලුවොත් දැන් ලෝයද සංගරාව වගේ අපේ කාව්‍යයක තිබෙන ඒ නිර්මාණවල නිර්මාණ ආభాසය ඒ ගීතයටත් අරගෙන තියෙනවා. මේ ගීතේත් අපිට පැරණි සාහිත්‍යයේ උපමා රූපක ස්ත්‍රී වර්ණනා යනාදී දේවල් ඇසුරු කරගෙන තමයි මේ ගීතයත් කියන්නේ. නාරද දිසාසේකර ගායනා කළේ Tamangeema තනුවක්. නාරදගේම තනුවක්. විශාරද අරවින්ද. කොහොමද ඔබ මේ නාරද දිසාසේකර සහ කරුණාරත්න අබේසේකර එකමුතුව දකින්නේ? මට මතකයි මේ නාරද මේ සාහිත්‍ය සංගීතය දැනගෙන හිටියා. ඔව්. ඒ නිසා තමයි ටිකක් රාග ආශ්‍රිතව කෙලින්ම රාගයකට මේ පදනම් කරගත්තේ නෑ බර වැඩි වෙයි කියලා හිතාගෙන නමුත් අර සරල ගතියත් ඇතුළත් වෙන විදිහට රාගධාරී සරල ගීත විදිහට ඊටාම අපූර්ව තනුවක් නිර්මාණය කළා තියෙනවා. ඔව් කරුණාරත්න අභිෂේකර විවිධ තලයේ චිත්‍රපටවලට ගීත නිර්මාණය කරා. ඊටාම ජනප්‍රිය ආරේ චිත්‍රපටවලට වගේම ඉහළ මට්ටමේ ටිකක් විදග්ධ සිනමාව දක්වා ඔහු ගීත නිර්මාණය කළා. ඊළඟට අපි තෝරගත්තේ චිත්‍රපට ගීතයක්. මේ ගීතේ ගායනා කරන්නේ මිල්ටන් පෙරේරා සහ මල්ලිකාද සිල්වා. से समन मेला Mm. துன்ப சே சமங்களம் ගනී යඹදල් සිලික් සිලිකා නටන්නේ කාටද මේ කාටද අසවනන්නේ යඹදල් සිලි සිලි ගා නටන්නේ කාටද මේ කාටද අසවනන්නේ සිදහරන මයුරා ඒ දුටු මයුරී බලයි සතුටින් සඳුන් ගන්තේ සමන්දල ඉතින් මේ ගීතය අපි උපුටා ගත්තේ අදට වැඩිය හෙට හොඳයි චිත්‍රපටයෙන්. දැන් චිත්‍රපටයකට ගීතයක් නිර්මාණය කරනකොට ගීත රචකයාට හෝ සංගීතඥයාට තමන්ගේ අනන්‍යතාව රැකගන්නට වාට වඩා සිනමා කෘතියේ අනන්‍යතාව හා එක්වීමට සිද්ධ වෙනවා. දැන් ඊටාම සරල පදවලක් කරුණාරත්න වේසේකරයන් ලියනවා මේ චිත්‍රපට ගීතයට මිල්ටන් පෙරේරා සහ මල්ලිකා සිල්වා ගායනා කළා. මේ සංගීතය නිර්මාණය කරන්නේ පඬිත් අමරදේව. දැන් මේ අමරදේවයන්ගේ ගීත කලාවේ සංගීතයේ අනන්‍යතාව අපිට දකින්න පුළුවන්ද මේ ගීතේ විශාරද අරවින්ද? ඔයිද අමරදේවයන් නිතරම මේ රාගදාසි සංගීතයේ ඡායාවක් විදිහට මේ මේක සම්බන්ධ කරගත්ත කෙනෙක්. මේ සෑම කෘතියකම අමරදේවයන්ගේ රාගධාරී ඡායාවක් පේනවා. මේකෙත් යමන් කල්යන් කියන රාගේ එක්තරා ඡායාවක් පේනවා. ඒ වගේම අර සරල දාදරා තාලේ තමයි මේකට පදනම් වෙලා තියෙන්නේ. මේක මට නිකන් පොඩි බටහිර ඌරුවකුත් මේ ගීතේ ඇති කියලා මට හිතුණා මේක ඇහෙනකොට. ඒකට සමහරට අර මේ මේ වාද්‍ය වෘන්දේ නිසා වෙන්න පුළුවන් පොඩි ඒ වගේ ඒ ඡායාවක් පමණට ඒ ගතියකුත් තිබුණා. අර පියානෝ වගේ භාණ්ඩයක් වාදනය කරපු නිසා වෙන්න පුළුවන්. ඔව්. හොඳයි අද අපි තෝරගත්ත අවසන් ගීතය කරුණාරත්න අබේසේකරයන්ගේ පදමාලා කීපයක් අද අපි විමසා බලන්නේ. මේ ගීතයත් ඔහුගේ ජනප්‍රිය ගීත ගොඩේට වඩා රචනාව වශයෙන් වඩා ඉහළ තැනක තියෙන ගීතයක් හැටියටයි මා කල්පනා කරේ. ඒකයි මේ ගීතය තෝරගත්තේ. නිහාල් ජයවර්ධන මේ ගීතේ ගායනා කරන්නේ නාර්ද දිසාසේකර මේ ගුවන්විදුලි සරල ගීත ගායනයකට මේ සංගීතය නිර්මාණය කරන්නේ. අපි ඒ ගීතයත් අහලා ඒ ගැන යමක් කතා කරමු සමන ලියක විලස අරුණ සීතේ කනට කොඳුර කොඳුර කයන මානුකයුව ගීතේ පිනට ලැබුණ මියුලකේ සැතපෙන මගේ දිනේ ඇදෙන සමනලියක විලස අරුණ සීතේ කනට කුඳුර කුඳුර තයන වනුගේ උඹ ගීතේ පිනත ලැබුණ සුණු අඹරා තවරා සුරඳින් නහවනවා දැන් මට තේරෙන පාළුව ඔබට බාර දෙනවා රොනට ඇදෙන සමනලියට විලස අරු වනත කුඳුර කුඳුර ගයන වානුහෙයුව ගීතේ පිනත ලැබුණ මියුලකේ සැතපෙන මගේ දිනෙතේ කුමරයා ඉනහෙන සියුමැලියේ මගේ හදවත නිතාරු කරන ස්වර්ණ වර්ණ නෙලියේ අපි නව ලොවකට පිවිසෙමු සඳතරු තැන කෙලියේ රුණත ඇදෙන සමනලියක විලස අරුණ සිතේ කනට කුඳුර කුඳුර ගයන මානුකේ යුව ගීතේ දිනත ලැබුණ මියුලපියේ සැතපෙන මගේ දිනෙසේ රුණට ඇදෙන සමනලියක විලස අරුම සීතේ කනට කුඳුර කුඳුර ගයන මා නුගැයූ ගීතේ පිනට ලැබුණු මිව් ලැසියේ සැතපෙන මගේ දෙනිතේ ඊටාම අපූරු කාව්‍යෝක්තියක් මල් පෙතිපා වඩ අතුරා ගෙට කැන්දන් එනවා රුන් සුණු අඹරා තවරා සුවඳින් ආවනවා දැන් මට තේරෙන පාළුව ඔබට බාර දෙනවා කවිත්වයක් නැති කෙනෙකුට ගීත රචකයෙකු වෙන්නට බෑ. ඒ නිසා තමයි අපේ ප්‍රවීණ ගීත නිබන්ධකයන් සියලු දෙනාම කවීන් මේ කවිත්වයක් රැගෙන තමයි ඔවුන් සාර්ථක විශිෂ්ට ගීත නිබන්ධකයන් බවට පත් වුනේ. කරුණාරත්න අබේසේකරයන් ඒ කවිත්වයක් රැගෙන ගීත කලාවට ඇවිත් ගීත කලාව පෝෂණය කරපු අපේ අපූරු ගීත නිබන්ධකයෙක්. මේ අවසන් ගීතය නාද දිසාසේකර තනු නිර්මාණය කළේ මිහා ජයවර්ධන ගායනා කරේ විශාරද අරවින්ද. ඒ ගීය ගැන තමක් කියන්න. මම කල්පනා එච්චර දීර්ඝ ඉන්ටර්ලූඩ් මොකටද කියලා නෝ තත්ත්වයෙන්ම ඒ ගීපද රචනය මම කල්පනා කරනකොට පේනවා ඒ මාතෘකාවට ඉතාම උචිත විදිහට තමයි ඒ ඉන්ටර්ලූඩ්ස් උනත් මේ නිර්මාණය කරලා තිබුණේ. ඔව් අද අපි වෑයම් කළේ මීට අවුරුදු 31කට පෙර අපෙන් සමගත්ත ප්‍රවීණ විද්‍යුත් මාධ්‍යවේදී කරුණාරත්න අබේසේකරන්ගේ ගී කිහිපයක් රස විඳින්නයි. ජනරන්ජනගේ මෙහෙවීම ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර සහභාගී වුණා විශාරද ජයන්ත අරවින්ද තාක්ෂණික දායකත්වයේ නෝකා ගමගේ නිෂ්පාදනය සුරේකා පෙරේරා Thank you.